පැවිද්දට පැවිදි ජීවිතයේ සඳහා උපකාර වන කාරණා තමයි කතා කරන්නේ. ඊයේ කතා කරපු කරුණු තුලදී ගොඩාක් ඉස්මතු කරලා පෙන්නවා. පැවිද්දෙක් කියලා කියන්නේ හැම දෙයක්ම උරොත්තු දෙන්න පුළුවන් කෙනෙක්. කායිකවත් මානසිකවත් වෙන සීල පීඩන උරොත්තු දෙන්න පුළුවන්. එතකොට කෙලෙස්යන් দমনය කරන්න යන නිසා කායික මානසික පීඩා සියල්ලක්ම වරුතු දීමේ ගතියක් කෙලෙස් দমনයට යන ජීවිතයක තියෙනට ඕන. ඊළඟට තමයි නිහතමානීකම විවෘත භාවයේ අවංක භාවයේ මේ සියලු දේවල් පැවිදි ජීවිතයක් තුළ තියෙනට ඕන. ඒ වගේම තමයි කිසිදු විදියකින් තමන් ඉස්මතු නොවන විදිහේ වැඩපිළිවෙලක් වෙන්නට ඕන. අපි ඊයේ සිද්ධිත් කතා කරලා පෙන්නවා කවුරු හරි සීලයක් ශික්ෂාපදයක් කැඩෙනවා නම් මොනවා හරි අපිට යම් යම් අවස්ථාවල වගේ උදා වෙනකොට මම හොඳට සිල් ලකින කෙනෙක් අපි සිල් ලකින අය කියන කාරණාව ඉස්මතු නොවීම අනිත් අය නිඳා කිරීමත් කියන එක ඉස්මතු නොවීම තියෙන්න ඕනේ සැබෑම විත දමනය කරන පැවිද්දෙක් තුළ ඒ වගේම සබ් එකට වාසය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක්ක කිසිදු විදියකින් ගැටීමක් තරහක් ඇති නොවෙන්නට ඕනේ. එහෙම මොකද ඒ ඇතිවීමත් අපට අකුසල් දෙන්නත් හේතු වෙනවා. ඒ වගේම තමයි එහෙම නොවුනොත් අපිට කෙනෙක් කෙනා උපකාරශීලී බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කරුණ ටික අපි සියල්ලක්ම පැවිදි ජීවිතයට එනකොට තේරුම් ගන්නට ඕන පැවිදි ජීවිතය ගත කරන තැනදී. ඊළඟට පැවිද්දට ආපු තැනදී පැවිද්ද ජීවිතේ ඉන්න බැරි වෙන අවස්ථා. අද මම පැහැදිලි කරලා පෙන්නන්නේ පැවිදි වුණාට පස්සේ පැවිදි වෙන්නේ නිවන් දකින්න කියලා. හැබැයි නිවන් දකින්න කියලා පැවිදි වුණාට පැවිදි වුණාට පස්සේ මේ ඒ කාලේ ඉඳලම මේ දේ තිබිලා තියෙනවා. ඒක අද කාලේ කවර කතාවද? බුදුරණවහන්සේ වැඩ සිටපු කාලේ පවා ඒ කරුණ තිබිලා තියෙනවා. පැවිදි වුණාට පස්සේ පැවිද්ද ගත කරන්න බෑ. විවිධ දේවල් නිසා පැවිද්ද ගත කරන්න බෑ. ඒකෙදි අපි නිතරම පැහැදිලි කරපු කාරණාවක් තියෙනවා. ඒක ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න මේ සූත්‍රය කියලා දෙන්න කලින් අරතිය කියන කාරණාව. ඒ කියන්නේ අපේ ජීවිතයේ එපා වීමක් වෙනකොට අපට එකපාරට නිකන් අපේක්ෂා බංගත්වයක් වගේ කර කියාගෙන දෙයක් නැති සත්‍යයකට හිතපත් වෙනවා නම් අන්න ඒක ගොඩාක් පැවිදි ජීවිතේට බාධාක් මොකද හේතුව වෙනම ආස්වාදයක් ලබන්න දේවල් පැවිදි ජීවිතය තුළ නැහැ. ධර්ම ආස්වාදයේ හැරෙන්න වත්පිළිවෙත් කිරීම ආස්වාදය අන් අයත් එක්ක මිත්‍රශීලීව ලෙන්ගතව කටයුතු කිරීම කියන මෙන්න මේ කාරණා හැරෙන්න වෙන පැවිද්ද තුල කාමයන් තුල ලැබෙන ආස්වාදයක් නැහැ. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? අරතිය නැත්නම් අර එපාවීම මේ වගේ දෙයක් හිතට ආවට පස්සේ එකපාරට ජීවිතේ කඩා වැටෙනවා. එහෙනම් අපි හැම වෙලේම උත්සාහ කරන්නට ඕනේ ජීවිතේට අරතියක් නොයන විදිහට කියන්නේ මොකකටවත් හිත නොවැළෙන ගතියක් ඇති කරගන්න නැති වෙන විදිහට ජීවිතේ කටයුතු කරන්න ඒක අපට ස්ථානෝත්සි ප්‍රඥාවක් ඒ ඒ තැනට අදාළද නුණක් තියෙන්නට ඕනේ අපි යම් කිසි විදිහකට හිත හැකිලීගෙන එනකොට හිත මන්දෝත්සාහී වෙගෙනකොට හිතට පීඩාවක් එනකොට අපි මුළු ගැහෙනවා නම් අපි හැංගෙනවා නම් නැත්නම් අපි උදකලාවෙන් දඟලනවා නම් අපි තනියම හිතන්න කල්පනා කරනවා නම් අන්න එතනදි සිදුවෙන කාරණාව තමයි හිත එන්නෙන්නම පහත් තත්ත්වයටපත් වෙනවා අර්ථයටපත් වෙනවා එදන් එතකොට බේරන්න හැකියාවක් ලැබෙන්නේ අපට පුංචි හරි එපාවීමක් හිතේ ආවහම නැත්තම් හිතට පීඩනයක් ආවම අසහනයක් ආවහම ඒ වගේම මොනවත් කර කියාගන්න දෙයක් බැරි සත්‍යයටපත් වුනහම ඒ වෙලාවේ පිරිසතරට එන්නට ඕන. විය යුත්තේ වෙලාවේ පිරිසතරට එන්නට ඕන. මොකද අපේ කෙලෙස් මර්ධනය කර ගන්නට ඕන. පිරිසතරට ඇවිදිලා වත් පිළිවෙත් කරණේව ඊළඟට යම් කෙලෙසයක් ඉස්මතු වෙලා තියෙනවා නම් ඒක මට හරි අමද්දස්සිත හරි අපි කවුරු හරි එක කතාවක් කරලා ඒකට විසඳුමක් හොයාගෙන අන්න ඒ වගේ කාරණා අපි හුරු කරගන්නට ඕනේ එනකොටම කෙලෙසේ. කියන්නේ හිතට හැකිලීමක් එන තැනදී හිතට පීඩනයක් එන තැනදී එහෙම නැතුව අපි උත්සාහ කරනවා නම් ඒවිල්ල අපි තනියම කරන්න වර්ධනීය නොවෙච්ච හිතකට තනියම කරන්න බෑ. ඉතින් තනියම කරන්න පුළුවන් නම් මේ කෙලෙස් ප්‍රහාණය කරන එක තනියම කරගන්න පුළුවන් වෙනට ඕනේ. වර්ධනීය නොවෙච්ච හිතක් තනියම කියන්නේ දහම්මැසක් ඇති නොවෙච්ච හිතකට කවදාවත් තනියම අපිට විසඳුමක් හොයාගෙන යන්න බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මොනවා හරි ප්‍රශ්නයක් හිතට එනවනම් ඒ වෙලේ හුදකලා වෙන්න එපා, තනි වෙන්න එපා, තනියම කල්පනා කරන්න එපා, තනියම හිතන්න එපා. එහෙම යමුණොත් එහෙම අනිවාර්යෙන් අපි නොදැනුවත්වම සම්පූර්ණයෙන් පැවිදි ජීවිතේ එපා වෙලා යනවා. ඊළඟට මොනවා හරි එක්ක දමල ගහලා යන්න හිතෙනවා, සිවුරු අරින්න හිතෙනවා, මොනවා හරි දෙයක් වෙනවා. ඒක හැම කෙලෙසයක් එකම සාධාරණයි. රාගය අවස්ථාධාරණයි. දේශය අවස් මොකද රාගයේ ආවහම රාගය ආස්වාදේ පොඩි වෙලාවක් ඉඳලා ඊළඟට රාගයෙන් පීඩා විඳිනකොට මේ මම වැරද්දක් කරේ කියලා විඳවනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකත් එක්ක ආයෙ ප්‍රශ්න එනවා. දේශයත් එහෙමයි. මාන්නේ දෙකම අනුන්ගේ අඩුපාඩු දැකීම. මේ සෑම දෙයක් ඔස්සේම සිදුවෙන කාරණාව තමයි අපට අපේ ජීවිතය තුළ පැවිද්ද සාර්ථකව කටයුතු කරන්න බැරි වෙන එක. තවත් කරුණු කීපයක් තියෙනවා පැවිද්ද පිළිබඳව. පැවිද්ද එපා වෙන කාරණා. ඒක තමයි මම අද පැහැදිලි කරන්නේ. බුද්ධකරහෝ බය සූත්‍රයේ වතුරට බහින කෙනෙකුට කියන බය පිළිබඳවයි මේකෙදි පැහැදිලි කරලා පෙන්වන්නේ. තත්තාරිමානි වික්‍රේ බයානි. මහණෙනි හතර බයක් තියෙන උදකරහෝ තස්ස. උදකරහෝ රහොන් තස්ස පාටිකා පාටිකංක තබ්බානි කතමේ චත්තාරි. වතුරට බහින කෙනෙකුට බය හතරක් තියෙනවා. වතුරට බහිනකොට බය හතරක් තියෙනවා. මොනවද මේ බය හතර? ඌමි බය, කුම්බීර බය, ආවට්ට බය, සුසුකා බය. යමෙක් වතුරට බහිනවා නම් වතුරේ තියෙනවා අලපහර නිසා ඇති වෙන බය තියෙනවා. කිඹුලන්ගෙන් ඇති වෙන බය තියෙනවා. දියසුලි වලින් ඇති වෙන බය තියෙනවා. ඒ වගේම දරුණු මාළුවන්ගෙන් මත්ස්‍යයන්ගෙන් ඒ වගේ සත්තුන්ගෙන් ඇති වෙන බය කියනවා. එතකොට වතුරට බහින කෙනෙකුට බය හතරයි හල පහරින් ඇති වෙන බය, කිඹුලංගෙන් ඇති වෙන බය, දියතුලි වලින් ඇති වෙන බය, ඡන්න මත්ස්‍යයන්ගෙන් ඇති වෙන බය. මේ කාරණා ටික අපිට වතුරට බහිද්දි මේ කරුණු සිදු වෙනවා කියන එක සාධාරණයි. වතුරක් වතුරක් වතුරකට බහිනකොට මෙන්න මේ කාරණා ටික සිදු වෙනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එවමෙවකෝ භික්කවේ ඉදේ කච්චස්ස කුලපුත්තස්ස ඉමස ධම්මවිනේ සද්ධාගාරස්ම අනගාරයන් පබ්බජිතෝ චත්තාරි චත්තාරි මානි භයානි පාටි කංකි තබ්බානි කතමේ චත්තාරි. ඒ වගේම බය හතරක් තියෙනවා පැවිදි වෙන කෙනෙකුට. පැවිද්දට පත් වෙන කෙනෙකුටත් බය හතරක් තියෙනවා. මොනවද මේ බය හතර? භූමි බය, කුම්භීල බය, ආවට්ට බය, සුඛා බය. ඒ කියන්නේ ඕමි බය කියලා කියවේ මොකද්ද? සලපහරින් ඇති වෙන බය, ඊළඟට කිඹුලඟින් ඇති වෙන බය, ඊළඟට දියසුරි වලින් ඇති වෙන බය, ඊළඟට ඡන්ද මස්සයන්ගෙන් ඇති වෙන බය. මෙන්න මේ බය තියෙනවා. ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙන කෙනෙකුටත් මෙන්න මේ බය හතර තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් එතකොට මේ බය හතර විග්‍රහයක් අවශ්‍යයි. ඔන්න දැන් මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ එකින් එක බය පිළිබඳව පැහැදිලි කරනවා. ඔන්න දැන් ඉස්සල්ලාම පැහැදිලි කරනවා කතමාච භික්කවේ ඌමි බයං. ඒ කියන්නේ කල පහරෙන් හට ගන්නවා බය කියලා කියන්නේ මොකද්ද? නැත්තම් ඌමි බය කියලා කියන්නේ මොකක්ද කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉද භික්කවේ ඒකච්චෝ කුලපුත්තෝ සද්ධාගාරස්ම අනගාරයන් පබ්බිතෝ හෝති ඕතින්නෝ ජාතියා ජරා මරණේන ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනසේ උපායසේ දුක්ඛේ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනා විමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස අන්තකිරියා පඤ්ඤායතාති තමේනං සතාවබ්බජිතාන සමාන සම්බ්‍රහ්මචාරී දැන් මේ නිකම් පැවිදිච්ච අය ගැන නෙමෙයි කවුරු කොහොම පැවිදිච්ච මේ ජරාව ජාතිය කියන එක දුකක් හොඳට තේරුම් ගන්න. දැන් අපි හිතනවා අනේ අපි නම් මහාන වෙන්නේ අපි නම් මහානමිමට ආවේ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න තමයි, ජාතියෙන් නිදහස් වෙන්න තමයි, ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න තමයි කියලානේ හිතෙන්නේ. අපට නම් මේකින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හිතෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එවැනි අය සඳහාමයි. ඒක එහෙම නැතුව පැවිදි වෙන්නේ නැහැ නේ කාලේ. ඒක දැන් අද කාලේ මහාන වෙන්නේ එක එක විදිහට මහාන වුණාට ඒ කාලේ මහාන වෙන්නේ දුකෙන් නිදහස් වෙන්නමනේ. එතකොට යම් කිසි කෙනෙක් සියලු මහා දුකෙන් නිදහස් වෙන්නේ ශ්‍රද්ධාවෙන් නැතුව ගිහි ගියට හැර මහාන වෙනවා. නිකරොත් නෙමෙයි. හොඳට තේරුම් ගන්න. එහෙම අයටයි මේ කියන්නේ. ජාති ජරා මරණ දුකෙන් නිදහස් වීම සඳහා මහා දුක්ඛර ඉක්මවීම සඳහා සද්ධා මුල් කරගෙන මහාන වෙනවා. එහෙම මහාන්නාට පස්සේ මොකද වෙන්නේ? සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද කරනවා. ඔන්න මම ඊයේ කියපු කරුණුත් එක්ක හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණා. තමන්ට හිතවත් සම්බ්‍රහ්මචාරින් වහන්සේලා ගුරුවරු හරි නැත්නම් එකට වාසය කරන අය හරි අවවාද කරනවා අනුශාසනා කරනවා ඔබ වෙන්න මේ විදිහට ඉන්නට ඕනේ මේ විදිහට ඉදිරියට යන්නට ඕනේ ඔබේ හැසිරීම චුට්ටක් සංවරකම මදි ඔබ වටපිට බලන්න හොඳ නැහැ ඇවිදිනකොට ඊළඟට ඔබේ අත්පා හකුලනකොට ඔබේ වේගය වැඩි ඔබ ක්‍රියාශීලී භාවය ඔබට මේ සංවර භාවය අඩුයි මෙන්න මේ විදිහට අවවාදව ශාසනා කරනවා. ඒ වගේම තමයි ඔබ සිවුරු මේ ඔබේ සිවුර පොඩ්ඩක් හොඳට පාවිච්චි වෙන්නේ නැහැ. මේ සිවුරු බෙන්න මේ විදිහට පොරවන්නට ඕන. දැන් මෙන්න මේ විදිහට අවවාද කරනවා. දැන් බලන්න අපට කවුරු හරි අවවාදයක් කරොත් මොකද වෙන්නේ කියලා. දැනටම අපි හොඳට බලන්න අපට කවුරු හරි මොනවා හරි කාරණාවක් තිබුත් අපට නුහුලා ඒ කියන්නේ අර නුරුස්සන ගතියක් එනවද කියලා. කවුරු හරි මෙන්න මේ විදිහට අවවාද කරනකොට සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා එතකොට යාට හිතෙනවා මෙන්න මේ විදිහට මොකද්ද? ගෙදර ඉන්නකොට නම් අපි අනුන්ට අවවාද කළේ. අපි අනිත් අය අනුශාසනා කළා. මේ කට්ටිය මගේ දරුවා මුණුපුරව වගේ අය. දැන් වයසට ගිය කෙනෙකුට එහෙම ගොඩක් ඒක හිතෙන්න පුළුවන්. මේ කට්ටිය අපේ දරුවා මුණුපුරව වගේ අය. මේ අය අපට අවවාද අනුශාසනා කරනවා කියලා අන්න ඒ අවවාද අනුශාසනා හිතවත් සම්බ්‍රහ්මචාරින් වහන්සේලා එකට වාසය කරන අය කරනකොට ගැටෙනවා, කිපෙනවා, තරහ ඇති වෙනවා. ඒ වගේම හිත සතුටටපත් වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ කාරණාව මුල් කරගෙන ඒ කියන්නේ ජීවන චර්යාව ජීවත් වීම කියන කාරණාවේදී තමන්ට ජීවත් වෙන්න ඕන විදිය කට්ටිය කියනකොට දැන් අපි හිතමුකෝ දැන් ওই ශික්ෂාපදයක තියෙන මම ඒ කියන්නේ ওই ওই ශික්ෂාපදය කඩන්න එපා කියලා මහාකාරය කියනකොට නෑ මම විශේෂ සම්බ්‍රමචාරීන් තමයි දන්න වික්ත විසර සම්බ්‍රමචාරීන් වහන්සේලා මගේ අහලා තමයි මම ඉක්මන ඔයා කිව්වට ඉක්මන්නේ නෑ කියලා ශික්ෂා පදයක තුන එහෙම කරනවා මේක ශික්ෂා පදයක් හැරෙනවා. එතකොට බලන්න එහෙනම් යම් කිසි කෙනෙක් Tamanට පුංචි කෙනෙක් හරි Tamanට වැඩිහිටි කෙනෙක් හරි අවවාද අනුශාසනාවක් දෙනකොට නැත්තම් මොන හරි වැරද්දක් පෙන්ලා දෙනකොට ඒකට කිපෙනවා නම් අන්න ඒ කෙනාට අර පැවිද්ද තුළ සතුට භාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට තියෙන්න ඕනේ ඕනම කෙනෙක් අවවාද අනුශාසනාවක් දෙනවා. අඩුම තරමින් අපි හිතමුකෝ සමාජයේ ඉන්න යම්කිසි වැරදිකාර කෙනෙක් හරි අපේ ඇත්තම වැරද්දක් පෙන්නනවා නම් අපි ඒක පවා පිළිගන්න දක්ෂ වෙන්න ඕන. අපේ සත්‍යම වැරද්දක් පෙන්නනවා. ඒ කියන්නේ අපි එතකොට එනම් අපි එකට ඉන්න සම්බ්‍රහ්මචාරින් වහන්සේලා එකට වාසය කරන අය අපි වැරදි පෙන්නකොට අපට ඒකෙදි නොසතුරු සිතක් ඇති වෙනවා නම් අඩුපාඩු පෙන්නකොට කිපීමක් ගැටීමක් ඇති වෙනවා. දැන් අපි ගත්තොත් මොන මොනවා හරි හැම දෙයකදීම අපිට කටයුතු කරනකොට විවිධාකාර අපේ දේවල් සිදුවෙනකොට අන්නේ කාරණාවලදී මේ එකට ඉන්න අය අඩුපාඩු පෙන්නනවනේ. එතකොට එහෙම පෙන්නකොට අන්න කිපෙනවා තරහය තියෙනවා. එහෙම කිපිලා තරහය තියෙනවා මොකද වෙන්නේ? අන්නයා ගිහි බවටපත් වෙනවා. මෙන්න මේකට කියනවා ඌමි බය කියලා. ඒ කියන්නේ දැන් මේක ඇති වෙන්නේම ගොඩක් කාටද? මාන්නක්කාර අයට. ඒ කියන්නේ අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, අරයාගේ හැසිරීම මෙහෙමයි, මෙයාගේ හැසිරීම මෙහෙමයි, යා හැසිරෙන විදිහට මට හරියන්නේ නැහැ. මේ ඔක්කොම එන්නේ මොකක් එක්කද? මාන්නක්කාරකමත් එක්ක. එතකොට එන හොඳට තේරුම් ගන්නට ඕනේ අපි ශික්ෂාව <clears throat> අපි ඔය වගේ කෙලෙසයක් හිතට ඇති වුණාට පස්සේ ඔය කෙලෙසය කියන එක මේක බයක් කියන වතුරට බහිනකොට ඇති වෙන හලපහරේ බය කියන වගේ ශාසනයට යොමු වෙච්ච කෙනෙකුට ඇති වෙන බය. ඒ කියන්නේ ඒකෙන් හිත හැම වෙලෙම විදෝ විදෝ ඉන්නවා. ඒකෙන් හිත හැම වෙලෙම විදෝ විදෝ ඉඳි මොකද වෙන්නේ? අන්න හිත නිකම්ම වැටෙනවා. ඊළඟට එපා වෙනවා. <clears throat> අන්න එපා වෙන එක කාරණාව. මේක කියනවා හලවේ කියන හල පහර නිසා හට ගන්න අර භූමි බය කියන කාරණාව ක්‍රෝධය මුල් කරගෙනම යනවා. ඒතකොට මේ කලපහර කියලා කිව්වේ ක්‍රෝධයට කියන නමක් කියලා බුදුරණවහන්සේ බෙදනවා. තරහ එතකොට තරහා කියන කාරණාව යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ඒ මේ වගේ කාරණා මුල් කරගෙන <clears throat> අන්න එතකොට ඒ කෙනාට මොකද වෙන්නේ පැවිද්ද අතහැරලා යන මට්ටමටම හිතපත් වෙනවා. ඒක තමයි පැවිදි වෙන කෙනාට හටගන්න පළවෙනි බය. ඒතර පළවෙනි බය අන් අය අවවාද අනුශාසනා කරද්දී එයා තුළ හටගන්න ක්‍රෝධය කියන බයයි. දෙවෙනි බය තමයි කිම්බිල බය කියන එක කිඹුලන්ගෙන් හටගන්න බය. එයාවත් නිකන් අය නෙමෙයි. මහාන වෙන්නේ සද්ධාවෙන්මයි. ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මහා දුක්ඛ කන්දෙන් නිදහස් වෙන්න ඕනේ කියලා ගිහි ගියත් හැරලා මහාන වෙනවා. ඒක බලන්න එහෙම මහාන වෙන අය ගැන කියන්නේ. ගිහි ගිය අතහැර මහණුනාට පස්සේ ඒ කෙනාට සබ්‍රාහ්මචාරීන් වහන්සේලා අවවාද කරනවා. දැන් ඉස්සෙල්ලා පෙන්නවා වැරදි කියලා දෙනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න ඉන්න ඕන විදිය කියලා දෙනවා. දැන් මොකද කරන්නේ? අවවාද අනුශාසනා කරනවා මෙන්න මේ විදිහට. ඔබ මේවා කන්න හොඳ නෑ. මේවා කන්න මේවා අප්‍රත්‍යයි. මේවා ප්‍රත්‍යයි. මෙහිමයි අනුභව කරන්න ඕන නැත්තේ. මෙහිමයි රස විඳින්න ඕන නැත්තේ. මේවා රස විඳින්න යන්න එපා. මේ කාරණාවන් පානය කරන්න එපා. මේවා පානය කරන්න. මෙන්න මේවා කැප දේවල්. මේවා කැප දේවල් නෙමෙයි. ඒ වගේම මෙන්න මේවා අනුභව නොකළ යුතු දේවල්. ඊළඟට <coughs> මේ විකාලයක වළඳන සුදුසු නෑ. විකාලයේ වැරදීම් වැරදි. මෙන්න මේ විදිහට අවවාද අනුශාසනා කරනකොට මොකද වෙන්නේ? අර දැන් Tamanට ඕන දේවල් කන්න බොන්න. දැන් අපි හිතමුකෝ දැන් සමහර සාමාන්‍යයෙන් අපි වුණා සමහර අවස්ථාවලදී ඒ වගේ මෙව කන්න එපා, මේ වගේ දේවල් කන්න, මෙව කෑවා හොඳ නැහැ. දැන් ලෙඩ දුකයි ඒවත් එක්ක කියනවනේ. එතකොට අන්නේ වගේ කියනකොට අන්න යාට හිතනවා ගෙදර වාසය කරද්දී නම් ගෙදර ඉද්දී නම් අපිට කැමති දෙයක් අපි කෑවා අපිට කවුරුත් අවවාද අනුශාසනා කරන්න ආවේ නැහැ කියලා අන්න එයාට මොකද වෙන්නේ? එහෙම කල්පනා කරන තැනදී එයාට අන්න තරහක් ඇති වෙනවා. මේ මිනිස්සු මේ ශ්‍රද්ධාවෙන් ගෙනත් දෙන දේවල් මේවා ගෙනත් දෙනවා. ඉතින් අපි මෙවුවා මේ කණ්ඩය අපට දෙන්න වළඳන්න අපට දෙන්න කියලා මොකද කරන්නේ? අන්න ඒකෙන් නොසතුට සිතක් ඇති කරගෙන කන කෑම මුල් කරගෙන බලන්න ඒක නම් කොච්චර නිර්මිත වැඩක්ද? කෑම මුල් කරගෙන අන්න හිත පීඩාවට ඒ කියන්නේ කන දේවල් හොඳ දේවල් නරක දේවල් ඒ ආදී වශයෙන් පෙන්වලා දෙනකොට සුදුසු නැති දේවල් සුදුසු දේවල් පෙන්වලා දෙනකොට ඒක මුල් කරගෙන අන්න තරහක් හට ගන්නවා ඒක මුල් කරගෙන අන්න ඒ බය මුල් කරගෙන ගිහි බවටපත් වෙන්නට හේතු හේතු වෙනවා මෙන්න මේ කාරණා මේ මුල් කරගෙන එතකොට මේ බඩජානිකම කිඹුලන්ගෙන් වෙන බය කියලා කියන්නේ මොකද්ද? බඩජාරිකම. ඒතකොට බලන්න බඩජාරිකම තියෙනවා නම් ඛණ්ඩ ඕනකම තියෙනවා නම් කෑම කියන කාරණාව. කෑම මුල් කරගෙන නම් ඔක්කොම ටික තියෙන්නේ. අන්නේ ඒක මුල් කරගෙනත් එයාට පැවිද්ද කියන කාරණාවට ඒක බයක් ජීවිතේ. මොකද පැවිද්දේදී මම අර ගියේ පැහැදිලි කරා ඌරු කටක් තියෙන්න ඕන ඕන දෙයක් කන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව අපි තෝර තෝර අපට එහෙම කන්න යමු වෙන්න වෙනවනම් අන්න අර බය ඇති වෙනවා කෑම මුල් කරගෙන බය. බඩජාරිකමට තමයි කිඹුල් බය කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. ඊළඟට ආවට්ට බය. ආවට්ට බය කියලා කියන්නේ එයත් ඔන්න මහාන වෙන්නේ මොකක් එක්කද? සංසාරයේ බය සහිතයි ජාති ජරා මරණ දුකක් මහා දුකක් මේ දුකෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා ශ්‍රද්ධාවෙන්මයි මහානන්නේ. දැන් කෙනෙකුට කියනකොට ශ්‍රද්ධාවෙන් මහානෙච්ච හරි හොම වෙන්නේ නැහැ කියලා මේ ශ්‍රද්ධාවෙන් මහානෙට හරි වෙන දේවල්. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ මෙතන පැහැදිලි කරන්නේ අර ධර්මය අවබෝධ කරගන්න ධර්මයත් එක්ක හටගත්ත ඒකාන්ත ශ්‍රද්ධාවක් කියන අය නෙමෙයි. දැන් අද සමාජය ගත්තොත් යම් කිසි පැහැදීමක් එක්ක මහාන වෙනවනේ. ඒ කියන්නේ ඒ ඒකට යොමු වෙන්න ඕනේ කියන කාරණාව ඔස්සේ. අන්නේ මහාන වුණාට පස්සේ එහෙම මහාන වෙච්ච කෙනෙකුට මොකද වෙන්නේ? එයා උදේ කාලේ පාත්‍ර සිවුරු අරගෙන පින්ඳ පාතේ ගමකට හෝ කොහෙට හරි යනවා. ගමට යනකොට මොකද වෙන්නේ? ගමට ගියාට පස්සේ සංවර නැහැ. කය සංවර නැහැ, වචනේ සංවර නැහැ. ඉතින් මේ ඉන්ද්‍රියන් සංවර නැහැ. ඉන්ද්‍රියන් සංවර නැති වුණාට පස්සේ දකින්නවා එක එක විදිහට ගෘහපතිවරු ඊටාම හොඳට පංචකාමයන් භුක්ති විඳිනවා පරිවාර සම්පත් පිරිවරාගෙන හොඳ ගෙවල් දොරවල් හදාගෙන භෝග සම්පත් අනුව මෙන්න මේ විදිහට පින්දහම් කරගෙන හොඳට සතුටින් ජීවිතය ගත කරනවා දකිනවා. ඒ කියන්නේ ගිහි ජීවිතේ සාර්ථකව ගත කරන ආකාරය. දැන් මේකෙන් එකක් තේරෙනවා එහෙනම් ගිහියෝ ඇසුරු වෙලා තියෙන්නේ ඒ විදිහට ගිහියන් එක්ක දැන් දැන් අපි අද ගොඩක් වෙලාවට ගිහියන්ගේ වතගොත සියල්ලක්ම කතා කරන එකක් තියෙනවා දැන් ඒ සියල්ලම එළියේදී දකින්නේ ඇතුළට ආවට පස්සේ ඇතුළේදී තියෙන ධර්මයේ කතා කරන එකක් නේ එතනින් ඉහාට ගියත් එක්ක ලොකු මේකක් නැහැ. එතකොට මේ ගිහියාගේ ඒ වතගොත කතා කිරීම, විස්තර කතා කිරීම, ගිහියාගේ දේවල් දැන ගැනීම, ගිහියාගේ විග්‍රහ ටික හේරම දැනගත්තම අයියෝ මේ කොච්චර හොඳට මෙයාලා ඉන්නවද? හොඳට භවෝග සම්පත් භුක්ති විඳින්මින්, කාමයන් භුක්ති විඳින්මින් පින් දහම් කරගෙන හරිය ලස්සන ජීවිතයක් ගත කරනවා. ඉතින් මට මොකද බැරි ඒ කාරණා? මම මොකද්ද මේ දුකක් විඳින්නේ? අන්න ඔය කාරණාව මුල් කරගෙන මොකද හිතන්නේ? ඒ කෙනාට ශික්ෂා පිටක් පරික්ෂේප කරන්න ගිහි බවට හීනත්වයට පත් වෙන්නට හිතෙනවා. එතකොට මේ දියසුලිය කියලා කිව්වේ පංචකාමයන්ට කියන නමක්. පංචකාමයේ නිසා හටගන්න බය. එතකොට දැන් ඔන්න එකක් පැහැදිලි කරා පංචකාමී ඊළඟට ද්වේෂය ඊළඟට බඩජාරිකම ද්වේෂය බඩජාරිකම පංචකාම පංචකාමයේ මුල් කරගෙනත් මොකද වෙන්නේ ගිහි බවටපත් වෙනවා එතකොට එහෙනම් හොඳට බලන්න අපට යම් කිසි කෙනෙක් උදව්වක් කරා නම් උදව් කරපු කෙනාට අපි කළ යුතු කාරණා ප්‍රතිඋපකාරය හැටියට ධර්මයේ කියලා දෙන එක. එයාගේ වතකොත හොයලා එයාට අවශ්‍ය වෙන විදිහට ඒ කටයුතු කරන එක නෙමෙයි. එහෙම කරන්න ගියොත් පංචකාමයන් මුල් කරගෙන අපට අර පැවිදි ජීවිතයට වඩා ගිහි ජීවිතය හොඳයි කියන මට්ටමට යනවා. ඒතකොට බලන්න එහෙනම් මේ පැවිදි ජීවිතය කියනකොට අඳුම තරමේ ගිහි අයගේ වතකොත පිළිබඳවවත් අපට හිතවත් අයගේ එහෙම පිළිබඳවවත් හොයලා බලලා කටයුතු කරන එකක් නෑ. ධර්මයක් කියලා දෙන එක විතරයි කරන්නේ. ඉතින් මේ ඒක තුන්වෙනි කාරණාව. මම මේ කාරණාව වෙච්ච නිසා කියන්න මේ සමහර වෙලාවට මම ඔයාලට ආදර්ශයට ගන්න ඕන නිසා කියන්නේ. සමහර අය දැන් ඔය මගෙන් සමහර අය අහනවා එක එක අය ගිහියත් පිළිබඳව මෙයාලා මොනවද කරන්නේ මෙයාලා මොනවද මම කොහොමද ගන්නෙ. ඒ කියන්නේ ඒ කිසි දෙයක් අදාළ නැහැනේ. ඒ කියන්නේ යාලා කරන දේවල්, යාලගේ දරමුණු ගුරුවන්ගේ ස්වභාවය, යාලගේ විග්‍රහ, ඒ කාරණා ටික අපට හාරහාර හාරහාර අහන්න අවශ්‍යතාවයක් කියන්නේ නෑ. අඩු යාලා මොකක් කර වැඩ කරගන්නවා නම් වැඩ කරගත්ත කාරණාවද යාලා පින්දහාවක් කරා නම් පින්දහම් කරපු කාරණාවට යාලට අදාළ විදිහට අනුමೋದනාවක් කරන ධර්මයේ එච්චරයි කරන්න තියෙන්නේ. නැත්තම් හාරහාර අනිත් දේවල් හොය හොයා යන දේවල් අවශ්‍යතාවයක් නැහැ. අරහිම යනකොට මොකද වෙන්නේ? පංචකාමයන්ගේ සැපයට කැමැත්තක් ඇති වෙන්න ඒ කාරණා උපකාර වෙනවා. ඔන්න තුන්වෙනි බය. හතරවෙනි බය තමයි සුසුකා බය. මත්ස්‍යයන්ගෙන් ඇති වෙන බය. එයත් නිකං කෙනෙක් නෙමෙයි සද්ධාවෙන් ගිහි ගියට හැරලා මහාන වෙන මහත් වූ භෝග සම්පත් අතහැරලා ගිහි ජීවිතය අතහැරලා ශ්‍රද්ධාවෙන් යුක්ත මහාන වෙන මේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න කියලා. මෙහෙම මහාන වෙච්ච කෙනෙක් මොකද වෙන්නේ? ගිහි ජීවිතය අතහැර මහානාට පස්සේ ඒ කෙනා වුණ උදේ කාලේ පාත්‍ර සිවුරු අරගෙන පින්න පාත යනකොට ඒ කෙනා රකින්න ලද ඉන්ද්‍රිය සංවරයක් නැතිකමත් එක්ක මොකද වෙන්නේ? කාන්තාවන් දකිනවා. නොමනා විදිහට ඇඳගත්තු අඩවස්තු වලින් ඇඳගත්තු ස්ත්‍රියන් දකිනවා. ස්ත්‍රියක් දැක්කට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ස්ත්‍රිය දැකීමෙන් හිත රාගයටපත් වෙනවා. රාගයටපත් වීම මුල් කරගෙන ගිහි ජීවිතේට ගිහිපත් තත්ත්වයටපත් වෙනවා. ඡණ්ඩ මත්ස්‍යයන්ගේ බය කියලා කියන්නේ කාන්තාවන්ට කියන නම. දැන් Brahmacharya කිලුට ඊළඟට ඔන්න ඡණ්ඩ මත්ස්‍යෙක් වගේ කියන කාන්තාව. දැන් මෙතන මේ කියපු කාරණාවල් ගමේ ඇද්දිනේ දේත්. ඒතර බලන්න එහෙනම් භික්ෂුන් වහන්සේලාට සමීපව ඇසුරු කරන්න නිරන්තරයෙන් කාන්තාවන් කටයුතු කරලා නැහැ. කාන්තාව ආනික දැන් මේ කතා කරලත් නෙමෙයි. කතා මේ දැකලා කතා කරොත් කොහොමද මේ දැකීම මුල් කරගෙන. ඒ නිසා මේ කාරණාවකට හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපට දුරකථනයෙන් දැක්කොත් එහෙම ස්මාර්ට් ෆෝන් එකේ ෆෝන් එකේ කතා කරන්න පුළුවන් වුණොත් එහෙම දැන් මොකද ඒත් ඒ සිතේමයිනේ. ඒතර බලන්න එහෙනම් කාන්තාවන් පිළිපදව බුදුරන් වහන්සේ පිළිපදින්න කියපු කාරණා නොදක ඉන්න ආනන්ද දකින්න එපා ආනන්ද කියපු කාරණා කොච්චර අර්ථාන්විතද නැත්තම් මොකද වෙන්නේ? ඒවා දැකීමෙන් ඇසීමෙන් අපට දැන් දැන් ගමට ගියාට පස්සේ නම් එකපාරයි. ගිහිල්ලා ආවට පස්සේ ඉවරයි. මනස මතක් කර කර ඉන්න එක විතරයි. දැන් ෆෝන් එකෙන් සහ මේ අපට ආරණ්‍යයට මෙලා ඒ කාරණා දකින්න නිතරම හම්බුනොත් එහෙම දකින්න අහන්න කතා කරන්නේ. එතකොට මේක තණ්ඩ මස්සය නෙමෙයි එතනින් ඉහළ දෙයක් කියන්නේ. අපි දුරකථනයේ තියාගෙන දුරකථනයේ කාන්තාරව බලනවනම් ඊළඟට කටහඬ අහන්න කතා කර කර ඉන්නවනම් ඒක විශාල බියක්. ඒතකොට පැවිදි ජීවිතයේ තියෙන විශාල බියක් ඒ කාරණා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මහා ඡන්ද මාක්ෂයන්ටයි ඡන්ද මාක්ෂය කියලා අපි දන්නවනේ මෝරුවෙම. එතකොට මිනී කනවනේ. එතකොට ඒ ඒ වගේ බරහණකත්වයක් බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා පැවිදි ජීවිතයක් ගත කරනකොට මෙන්න මේ බය හතර වතුරට බහිනකොට ඇති වෙන බය හතරක් වගේ මෙන්න මේ බය හතර ප්‍රදාන කරලා පෙන්වන ක්‍රෝධය ඊළඟට බඩජාරිකම ඊළඟට පංචකාමය ඊළඟට කාන්තාව කාන්තාව පිළිබඳ වර්ග කිරිල්ලක් නැහැ අපි හිතනවා හද්දාවන්ත කාන්තාව අද්දානති කාන්ත එහෙම වර්ග කිරිල්ලක් නැහැ මම වද්දකින් ලැබලා තියෙනවා සමහර වෙලාවට විවිධ අය මට කියලා තියෙන කාරණා උපරිම සද්ධාවන්ත අය තමයි. සමහරලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට එහෙනම් ඒ කියන්නේ හිත හිත වෙන විදියකට නොමගට යන්නට හේතු වෙනවා. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ බය හතර පැවිද්දෙකුට පැවිදි ජීවිතයේ අසාර්ථක වෙන්න හේතු කාරණා මේ බය හතර වගේම මම අර කිව්ව තවත් කාරණා ගොඩාක් හේතු වෙනවා. මේ මෙතන පෙන්වන කාරණා ටික තියෙන්නේ අසංවරකම, මාන්නය, දැඩිකම කියන මෙන්න මේ කාරණා මුල් කරගෙන තමයි මේ සියල්ලක්ම ඇති වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න විශේෂයෙන් බඩජාරිකම එකට වාසය කරද්දී පළවෙනි කාරණාව ගැටීම කියන කාරණාව දුරු කරන්න ඕනේ. එකට වාසය කරද්දී අනිවාර්යයෙන්ම ගැටීම කියන එක එනවා. ඔය ගැටීම කියන එක සම්පූර්ණයෙන් අංශු මාත්‍රයක් එන්නේ නැති වෙන දුරු කරන්නට ඕන. ඊළඟ කාරණා තමයි බඩජාරිකම කන දේවල් මුල් කරගෙන. ඒ කාරණාව තුළ තියෙන එකක් දුරු කරන්න ඕන. ඊළඟට පංචකාමයන් මුක්ති වෙදීම් පිළිබඳව. ඊළඟට තමයි කිසිදු විදියකින් කාන්තාවක් පිළිබඳ ඇසුර සමීප ඇසුරක් නැත්නම් නිතර කතා කරන එක. ඒ වගේම පින්තූර බලන එක. මෙන්න මේ කාරණාවන් කිසි විදියකින් සිදු කරන්න ඕන. ඒවා කරනවා නම් බුදුරණවහන්සේ දේශනා කළ තියෙන මෙන්න මේ බය ඇති වෙනවා කියලා. ඉතින් මෙන්න මේ බය ඇතිවීම පැවිද්දට විශාල හානියක්. පැවිදි ජීවිතේ සම්පූර්ණ නසාර්ථක වෙන්න ඒ කාරණා හේතු වෙනවා. දේශයෙන්, රාගයෙන් මෙන්න මේ වගේ පීඩාව දෙන නිසා. මේ ටික තමයි උදකරෝග බය සූත්‍රයේ පැහැදිලි කරන්නේ. පංචකාමය අපි දැන් මේකේ සාරාංශ වශයෙන් ගත්තොත් කාරණා හතරක් තියෙන්නේ. තරහ යන ගතියයි, වඩජාරිකමයි, පංචකාමයයි, කාන්තාවයි. තොරව මෙන්න මේ කාරණා හතර අපි ඊටාම පරිස්සමින් සංවරව ජීවිතය පිළිවෙල දකින්නට ඕන. නැත්තම් මොකද වෙන්නේ? පැවිදි ජීවිතය අපරාධයි. මොකද සංසාරයෙන් දුකින් නිදහස් වෙන්න මහා වෙන අය තමයි මේ කාරණාව තියෙන්නේ. වෙන අයට නෙමෙයි. අනිත් අයත් මේ කාට අදාළනේ. ජාත්‍යරමණ දුකින් නිදහස් වෙනවා කියන අය තමයි මේ කාරණාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ටික ගැන හොඳට තේරුම් ගන්න කිසිදු විදියකින් කාන්තාවන් සමග ඇසුරක් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ බ්‍රහ්මචර්යාවක් කියලට. කාන්තා රූප දැකීමක්, කාන්තා කටහඬ ඇසීමක් අංගුත්තර නිකායේ පැහැදිලි කරලා පෙන්නනවා. පුරුෂයාගේ හිත ඇදබද ගන්න වෙන දෙයක් නෑ කියනවා කාන්තාවගේ රූපේ තරම්. ඒක ඇත්තක්. බුදුරණන් දේශනා කරා. ඒක කවදාවත් බොරුවක් කියන්නේ. කාන්තාවගේ හඩතන පුරුෂයාගේ හිත ඇදබද ගන්න දෙන දෙයක් නෑ කියනවා. එතකොට මේ ඇත්ත අපි සද්ධාවෙන් පිළිගන්නවා නම් Brahmacharyaවට චිලුටක් කියනවනම් මහා මස්සෙක් වගේ කියලා ඡණ්ඩ මස්සෙක් වගේ කියලා කියනවනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ රූපේ දැකීම ෆෝන් එකකින්වත් ඒ රූපේ දැකීම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඒක ප්‍රතික්ෂේපම කළ යුතුයි. අසංවරකමත් එක්ක නෙවෙයි. ප්‍රතික්ෂේපම කළ යුතුයි. ඊළඟට සද්ද ඇසීම ප්‍රතික්ෂේපම කළ යුතුයි. කිලුටක් තියෙන කාරණා දැන් ඇතුළේ කෙලෙස් හට ගන්නවා කියන එක අතහත් දකින් වෙනම කාරණාවක්. හැබැයි කිලුටක් කියන කාරණාව කොහොමද කිලුටක්? ඉතින් ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මොනවද අහන්න තියෙනවද? පංචකාමයක් මෙතන ගොරෝසු මට්ටමින් කියන්නේ පංචකාමයේ කියනකොට මම පැහැදිලි කරලා රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්කනේ පංචකාමයේ ඉස්මතු වෙන්නේ නමුත් මෙතන පැහැදිලි වෙන්නේ දැන් අර කට්ටිය හොඳවර සැප සම්පත් විඳමින් සියලුම භවෝග සම්පත් පරිහරණය කරමින් හොඳට පින් දහමුත් කරගෙන සතුටින් වාසය කරනවා. මේ කට්ටියන්ගේ ජීවිත සාර්ථක ජීවිත දිහා දකිනකොට ඒ සාර්ථක ජීවිත ගත කරන ආකාරය පිළිබඳ දකිනකොට ඒ ඒකට පංචකාමෙන් භුක්ති විඳින්නේ. ඉතින් ඒක ඒ එයාලා හොඳින් ඉන්නවා. අර කට්ටිය මෙහෙම හොඳින් ඉන්නවා. ඉතින් ඒ හොඳින් ඉන්නවා කියන කාරණාව එක එකකට අපි මොනවාරි පීඩාවක් හිතට ආපතනදී මතක් වෙන කාරණාව තමයි ඉතින් එච්චර හොඳින් ගිහි ජීවිතේ පින්දහම් කරගෙන ඉන්න පුළුවන්කම තියෙද්දි මොකද්ද මේ විදවන විදවිල්ල කියන්නේ ඔබේ වැඩකට නාමයන්නේ නැහැ. අන්න ඒ කිඹුලි නාමයේ. ඒක අපේ නාමයට හරියට කරන්නේ. කරනවා අපි ඒකට බේර වෙන්නේ කියන්නේ අපේ හිතේම තියෙන්නේ නානයකටත් වඩා බේරෙන්නේ සාමාජිකවත් සාර්ථකයි නේද අපිට කියන්නේ දිගම තියෙනවානේ ඒක භයානක තත්ත්වයක් නේ එතකොට ඔය කර්ම හතරටම අපිට එහෙම තත්ත්වයක් තියෙනවා තියෙනවා අන්න අන්න ඒකත් නංග ප්‍රවකට වහින්න ගියාට පස්සේ සැඩ පහරවල් තියෙනවනම් ඊළඟට සුලි තියෙනවනම් කිඹුල්ලු ඉන්නවනම් ඡන්දමස්සේ ඉන්නවනම් අනිවාර්යෙන් ඉතින්ද බහින්ද ලොකු චකිතයක් තියෙනවනේ. ලොකු බයක් තියෙනවා. ඒ වගේ ක්‍රෝධයට විශාල බයක් ඇති වෙනවා. ඊළඟට බඩජාතිකමට ඊළඟට පංචකාමයට ඊළඟට කාන්තාවට විශාල බයක් ජීවිතය ඇති වෙනවා. සියලුම කාන්තාවන් අදාළයි. දැන් අපිට දෙන්න පුළුවන් අම්මා අම්මා කියන එක අපිට ඒක මම අර විනය කරද්දී ඒක පැහැදිලි කරලා පෙන්නනවා සූත්‍ර විනය තියෙනවා අම්මයි පුතයි මහාන වෙලා එකට සාසනීය වෛතුන සේවනීය යෙදුණා නම් අනිත් කෙනෙක් ගැන කතා කරන්න දෙන්නේ කියන්නේ ඉච්චරටම කාන්තාව කියන කාරණාව සිලුටක් ඒක අනිත් කාන්තාව ගැන කතා කරන්න දෙයක් නෑ ඉතින් ඒක නිසා අපි අර අමද සික්ෂිය වගේ ඇත්තටම අපි උපමාව පොඩ්ඩක් ප්‍රැක්ටිකලි බලන්න ඕනේ කිඹුල්ලෝ ඉන්නවනම්, දියතුලි තියෙනවනම්, සැඩපහර තියෙනවනම්, ඡන්න මස්සයෝ ඉන්නවනම් අපි බහින්නේ නැහැ කොච්චර අපි ඒකට මේ පරිස්සමක් ඇති අන්න ඒ වගේ අපට ඒ ඒ වගේ බයක් ඇති වෙන්නට ඕනේ මොනවටද ක්‍රෝධයට පැවිදි ජීවිතයක් තුළ ඇති වෙන ක්‍රෝධයට අන්න එක විශේෂයි පැවිදි ජීවිතයක් තුළ හට ගන්න තරහට අපි මේ පැහැදිලි කර සම්බ්‍රමචාරින් වහන්සේලා කෙරේ තරහ කරන පුච්චල අකුසලයක් ඊළඟට පැවිදි ජීවිතයක් එක ඇතිවන්නා වූ බඩ ජාතිකමට පැවිදි ජීවිතයත් එක්ක හටගන්නා වූ පංචකාමයට ඒ වගේම පැවිදි ජීවිතයත් එක්ක කාන්තාවක් දැකීම හඬ ඇසීම ආදී දේවල් කාන්තාවගේ කරන්නේ යෑම. ඒකවල මෙන්න මේ කාරණා පිළිබඳව පැවිදි ජීවිතයත් එක්ක අර වගේම බයක් ඇති වෙන්න තමයි. ගොඩක් නැත පංචකාමයේ කියනවල අපිට දියසුලි උපමා කරනවා එතකොට දැන් අපි මොකද සමාජ ඉස්ලාම් කියවා වටපිළිවෙලකට සුර වෙනවා මේ ආර්ථික දුර වෙන සුරලා දෙක කතා කරනවා මේ පිටසකට දෙනවා කියලා එන විතර කරන එක එකනා වටපිළිවෙල කියනකොට කැමති කැමති අංශ කියන සමහර කට්ටිය වන්දනාව කරන්න කැමති. ඒකකට සමහර කට්ටිය මම දැකලා තියෙනවා විසිට කරන්න යන කැමති. ඒ කියන්නේ ආරණ්‍ය වලදී කියලා කතා කරන්න. ඒත් එක මෙහෙම කරගෙන ආවිලා තියෙනවා. මේ අර පෞද්ගලික කතා කරේ ඒකෝට ගොඩක් වෙලාවට තනක අපි අද ඊම අද දිනේ කරගත්තොත් එහෙම වන්දනාමාන පොණකින් කරන්න පුළුවන් තමයි. ඒකෝට කාර්යයකට කටියන් වෙන්න පුළුවන් නාට්‍යෙන් වෙන්න පුළුවන් හිතවත් කටියන් වෙන්න පුළුවන් ඒකෝට ගොඩක් අර ඒකට ඇලිලා යනවා අපි කරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන් ඒ වුණාට යම් රාත්‍රියෙන් ඇවිල්ලා දෙන්නේ අපිට මේ අපේ ගමනට බාධා වෙන විදිය කියන එකක් ඒක කරනකොට තේරෙන්නේ නැති ක්‍රමක් අර ගුරුවරයාට ළඟ නැතිකම දසන්න. ඔව්. කියන්නේ අපි ඕනට වඩා ඒ කාරණා දැන් ඇත්තටම අපි විශේෂයෙන් අතපිළිවෙත කියනකොට අපි බැලිය යුත්තේ ආරණ්‍ය තුල විතරයි. මොකද ආරණ්‍ය තුල වෙන දේවල් ටික. එතනින් පරිබාහිර දේවල් අපි ඒවා අපි කරද්දයන්ට මට වඩා ඉස්සෙල්ලාම ගුරුවරයාත් එක්ක කතා කරලා අර ඇතුළේදීම කරගන්න එක තමයි ගොඩාක් වටින්නේ. පිට ගියාරවත් සමහරවිට අපි වංචනික ධර්ම වලට අහු වෙනවා. වංචනික ධර්ම වලට අහු වෙලා අපි වන්දනාමාන කරලා ඉන්න යන්නේ කියන කාරණාවත් එක්ක සමහරවිට ඊට වඩා දේවල් ඊළඟට අසංවරකමත් එක්ක ඇති වෙනවා. ඉතින් ඒක නිසා අර ඇතුළත තියෙන වතපිරිවෙත කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. ඒ වතපිරිවෙතත් එක්ක යමු වෙලා පුළුවන්. ඇත්තටම අපි ඇත්තටම ගත්තොත් සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා එක්ක කිසි අපට කිසිදු කෙනෙක් දකිනකොට නොරුස්සන ගතියක් නැත්තම් අන්න ඒ කෙනෙකුට ලේසියෙන් මේ අර ඔය කෙලෙස් වලට අහු වෙන්නේ අඩුයි මොකද හේතුව අර හරි විවෘතයි කවුරු හරි දකිනකොට නොරුස්සන ගතියක් පොඩ්ඩක් ඇතුළේ එනවනම් අන්න එතකොට යාට පොඩ්ඩක් අමාරුයි නොරුස්සන ගතියක් එන්නදුනොත් අපට ඕන කෙනෙක් කතා කරන්න එතකොට මම ඔයාගෙන ඉන්න ඕනෙත් නෑ. පොඩි හාමුදුරුවෝ ඔයාගෙන ඉන්න ඕනෙත් නෑ. ඕගොල්ලෝ කෙනෙක්ගෙන් කතා. ඇයි එච්චර විශ්වාසයි? අර රොත්තර බවක් ඇති වෙනකොට මොකද වෙන්නේ? එතකොට යාළුවට කෙලෙසේ එන්නත් ඉඳ වැඩි කෙලෙසේ ප්‍රහාණ ගන්න තමයි. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම අතුරත අතුරත වෙනවත් පිළිවෙල කියන තමයි ප්‍රධාන වශයෙන් බැලිය යුත්තේ. බාහිරට ගිහිල්ලා අපි කරන කාරණා පිළිබඳව මේ ඒවා වංචනික ධර්මයක් නොවන විදිහට කටයුතු කරන්නට වඩා උත්සාහ කරනවා. ඒක ගොඩක් සංසන්දර කෝදය පැත්තමක් නැතුව අර මොනවාද සමාන ධාතු ස්වභාවයන් වලට ඇවිල්ලා යනවා මොනවාද සතරාලතින් වගේ අපි ආසිත කටියට කියලා ඒක කතා කරනවා තමයි දෙවි කතාව වලට ඒක පස්සේ ඒ වගේ කරනවා ඔව් ඇත්තම ගත්තොත් එහෙම අපි අපි තුල තියෙන්න ඕන එක ගුරුවරයෙක්ගේ ගෝලයේ කියනකොට එකමද ඒක නම් ප්‍රධානම කාරණා එහෙම නැතුව අපිට වෙනින් වශයෙන් තියෙන ඉඩක් නැහැ. එහෙම තියෙනකොට අපිට ඇත්තටම අර කෙලෙසි කියන අපිට අනික්ක නුරුස්සනවනේ. ඒ නුරුස්සන ගතිය නැති වෙනවා. එහෙම නුරුස්සන ගතිය නැති වුණොත් විතරයි අපට අර ප්‍රියශීලී භාවයක් ඇසුරු කරන්න පුළුවන්. ඒ නුරුස්සන ගතියක් ඇති වෙන්නෙම අපි කොට කරගත්ත රාමුවක් නිසාම. අපි කොට කරගත්ත රාමුව අයින් වුණා නුරුස්සන ගතිය අයින් වෙනවා. ඒක ඇත්තටම ඒ ඒක හරිය අර දියයි කිරි වගේ ඉන්නකොට දැන් තනියම ඉන්නවා කියනවට වඩා පිරිසක් එක්ක එකම අදහසක් එක්ක ඔය මේ කරුණ නැතුව ගැටීම නැත්තම් කෙනේ තරහ යන්නේ නැත්තම් ඊළඟට දැන් බලන්න එක්කෙනෙක් කෙරෙහිවත් තරහ යන්නේ නැත්තම් අපි අසුර කරන අය කෙරෙහි ගැටීම නුරුසුන ගතියක් එන්නේ නැත්තම් කොච්චර මේ ජීවිතේ ප්‍රියශීලීද කොච්චර ප්‍රබෝධවත්ද ඊළඟට මේ හැමෝත් එක්කම සෝනශීලී කතා කරනවා ලෙන්ගල් වෙනවා නම් මුංගොරප ගැනීමක් වෙන්නේ නැත්තම් කියන කාරණාවට වඩා ඉහළින් ඒ කියන්නේ අපි හිතමුකෝ අර එක සූත්‍රක තියෙන්නේ මේ භෞතික සම්පත් වැඩිපුර ලැබෙන්න හේතු මොකක්ද කියලා අහන සූත්‍රයක් තියෙනවානේ සමර සමර බ්‍රාහ්මණවරුන්ට දන් දෙන්න පුරුදු වෙනවා එයාලා සමර බ්‍රාහ්මණ හිතනට වඩා වැඩියෙන් දන් දෙනවා කියලා එතකොට එයාලට වැඩිපුර ලැබෙනවා නොසිතන දියුණුවක් වෙනවා කියලා ව්‍යාපාර කටයුතු අන්න ඒ වගේ අර කරන්නේ කොත් එහෙම අරක මොකක්ද දෙන්න කියලා කිව්වොත් ඒක විතරක් කරන්නේ නැතුව එතනින් එහා දේවල් හොයලා බලලා කටයුතු කරනවා. අන්න එතකොට අර ලෙන්ගතු භාවය වැඩි. එහෙම නැත්නම් ඒක මොකක් හරි ඉල්ලුවර මාස මොකක් හරි දෙන්න කිව්වර මාස මොකක් හරි කරනකොට ගණන් ගන්න නැතුව ඉන්නවනේ. දැන් ඒ එතකොට නොරුස්සන ගතියම ඇති වෙනවා. අන්න ඒ කාරණා ඔක්කොම දුර වෙනවා. ඒවා දුර වෙනකොට තමයි අපි තුළ අර කෙලෙස් නැත්නම් මේ එපාවීන් ගතිය එන්න ගොඩාක් ඉඩ අඩුයි. ඒ කියන්නේ පිරිසක් එක්ක වාසය කරන එකම අදහසක් එක්ක මේ කෙලෙස් වලට එන්න ඉඩ නැහැ. ඊළඟට අර අර තියෙන්න ඉඩ නැහැ. මොකද හේතුව? එකිනෙක කෙනා උපකාරශීලී. අර නුරුස්සන ගතියක් එක්ක නැත්නම් තනි වෙලා උදකලා වෙලා වෙන මොන හරි හේම හිතේ විදෝ විදෝ ඉන්නවා නම් අර නුරුස්සන ගතියක් එක්ක ගන්න. එතකොට මොකද වෙන්නේ? පීඩාවමයි එන්නේ. අසහනයමයි එන්නේ. එනසෙ බඩගාරින් කියන්නේ කමල වෙදුවානේ නැත්නම් දුරාන් පස්සේ නෑ නෑ ඒ එකක්වත් නෙමෙයි මේ අපි ඕන දේවල් කියන හොය හොයා කියන අපි කැමති දේවල් හොය හොයා තියෙන්නේ. ඒ කියන්නේ මල්ලන්න දැන් අපිට උකෝ උදාහරණයක් කියන්නම්කො එහෙම. දැන් දානෙට මොන හරි තියෙනවා කියලා අරකින් පොඩ්ඩක් ඉතුරුත් එහෙම පොඩ්ඩක් කන්න. අර ඒ විදිහට අර හිතෙන්නේ. ඒ කියන්නේ ඊළඟ අනිත් එක තමයි කොච්චර අපත්‍ය වුණත් කන්න. කොච්චර අපත්‍ය වුණත් ඒක කනවා. පත්‍ය දේ කරකසයි නම් ඔයාලට ඒක කරන්නේ. අපක්ෂේම කරනවා. අන්න ඒව තමයි බඩජාලිකම. ඇත්තටම ඇඟට අවශ්‍ය දේ නම් දිය යුත්තේ ඇඟට අපත්‍ය නම් ඒක කන්නේයි බඩජාලිකම නෙමෙයිද? ඇඟට අපත්‍යයි නම් ඇඟට ඇඟටනේ කන්න දෙන්නේ. ඒතකොට ඇඟට අපත්‍ය නම් ඒ කාරණා වදාරන්නේ. සාරාංශයේ අලකේ කතා කරගත්තී ඒකට කයෝදම සූත්‍රයෙන් කතා කරන්නේ වැඩිමගේ තේරෙන්නේ නැහැ මුතුමන්ති කාර්යයත් එක්ක ඉතේ හැකිරීම කාරණාව ඒක ඉතේ කාරණා කීපයකට පස්සේ ආයෙත් ගන්න කුසීතකම කියලා කතා කරනවා ඒතර සාරාංශයේ ඉස්සර කරේ ආරක්ෂ විරිය නැති බව වගේ සසසරණේ හිතේ හැකිරීමයි කුසීතකමයි කුසීතකම ගොරෝසු මට්ටමයි කියන්නේ ඒ කියන්නේ අපි දැන් කරම කම්මැලිකමදී හිතේ හැකිරීම කියන්නේ හිතන්න කැමති ඒ කියන්නේ ඒ කියන්නේ දැන් කොච්චර හිතන්නේ කොට හිතන්නේ නැති බව තියෙන්නේ. හිත ක්‍රියාශීලී නෑ. කුසීතයි කියලා කියනකොට අපි හැම වෙලෙම ගුලි වෙන්න නැත්නම් පැත්තකට වෙන්න අර ඇඟ ඇඟ ඇඟත් එක්කම සම්පූර්ණ කම්මැලිකමක්. දැන් සමහර කෙනෙකුට වැඩ කරනවා කිසිම කම්මැලිකමක් නෑ. හරි කාර්යශූරයි. හැබැයි කොච්චර හිතනකොට හිතන්නේ අන්න විතර හිත ඇකිලිලා. කුසීතකම කියන මුළු ඇඟටම අදාළයි. කායිකවත් අදාළයි. අර හිතේ හැකේ විතර හිතන්නේ හිතේ හිතන ගැතිය දියුණු වෙන සාමස්තු මේ හිතේ හිතේ ක්‍රියාශීලී බව වැඩි වෙන මේ මොකද ඒ සාමස්තු කරන් වැඩිපුරම හිතන ගැතිය දියුණු අපි හැම එකක්ම ඉතින් මේ මොනව ලෝකේ මට්ටමින් හරි සාමාන්‍ය අපි හිතමු යමක් හොඳට හිතලා බලලා කටයුතු කරනවා කියනකොට යම් යම් විදිහට හිතීමක් ඇති වෙන්න පුළුවන් ලෝකේ මට්ටමේ. දැන් අපි මොනවා හරි වැඩ කටයුත්තක් කරන ඒවා හරි හරියට හොඳට ඒවා ගැන කල්පනා කරන්න යමු වෙන එක. මේ වගේ අපිට පොඩි පොඩි දේවල් පුළුවන් කරන්න. නමුත් අපි අර ඔය ඔක්කොටම වඩා ජීවිතයේ හිතන කාරණාවත් අපි කරනවා නම් මම ජීවිතේ හිතන්න කියලා පෙරන්න හිතන්න පොළඹවදි හිතනවා නම් අන්න හිතන ගතිය වැඩි. නැත්නම් අපි හිතන්නේ නැහැ. අර අර නිකන් ඔහේ ඉන්නවා. ඒ කියන්නේ ඉන්නේ එකෙන් අනිත් පැත්තට අපි හිතේ දෙනවා. ඔව්. අපි අර හරියට හිතන්නේ නැහැ. හරියට හිතනවා නම් අපට ඇත්තට අර දැන් අපි ගත්ත තේම කෙලෙසයක් වෙනකොට අපට තරහක් වෙනකොට පීඩාවක් වෙනකොට අසහනයක් වෙනකොට අපට නිකන් ඒ ඒකෙන් හිත වැටෙන්නේ. හිත වැටෙන්නේ හැම වෙලෙම අර හිතීමකට ඉඩක් නැති නිසා. හිතීමට ඉඩක් තියනවා අර හැම වෙලෙම මොන හරි හිතන්න එකක් එනවා. මොකද්ද මේක උනේ? කියන්නේ මම අර පැහැදිලි කරලා පෙන්නුවේ මේ හිතලා දිනු හිත දිනු හිතීමක් දිනුලා කියනවනම් යම් කිසි කෙනෙකුට හිතන විදියක් තියෙනවනම් ප්‍රශ්නේකදී තමයි පොඩටම හිතන්නේ. දැන් අයි ප්‍රශ්නයක් කරවස් වැටෙන එක නෙවෙයි. ඒ කියන්නේ හිතලා නැහැ. හිතලා තියෙනවනම් තරහක් එනකොට රාගයක් එනකොට ප්‍රශ්නයක් එනකොට පීඩනයක් එනකොට අර ඒ ඒකේ උත්තර හොයන්න යන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියලා හිතන්නමයි පෙළඹෙන්නේ. අරකට උත්තරයක් හොයන්න මේ දඟලන්නේ. හිතීම දියුණු වෙනකොට හිතීම දියුණු නොවුනහම අපි අර එන කෙලෙස් එක්කම ඇටගෙන යනවා. ඒ නිසා ලෝකේ මට්ටමින් අපි ටික ටික අර මම පෙන්නන විදිහට පොඩ පොඩ ඒවා තමයි ඉතින් හිතන්න තියෙන්නේ. ආ අන්න ඒකේ තියෙන විදිහට ඒ ඒ වගේ දේවල් ටික ටික හිතන්න පෙළඹුණා නේද? සරලව ඉස්සර කිව්වගේ මේ මන්දරම කිව්වගේ මේ ඒ දුබුලෝ ඉන්න දවස් හරියට කොපමණ හරි දිනනවා අපි

අපි අර දැන් අපි දුවගෙන අපි අර පැවිදෙන්නේ නැහැ ඒ කියන්නේ ඒ කාරණා හතර ගැන ගන්න කිව්වා වගේ මේ අපිට එහෙම ලොකු බයක් එහෙම ඇත්තටම කියනවා ලොකුවට දැනීමක් නැහැ ඒක තමයි ඇත්තම වන්නේ බය තියෙන්න ඕනේ. කියන්නේ තරහක් එනකොට හිතට පුදුම බයක් ඇති වෙන්න ඕනේ. හිතට ගැටීමක් ඇති වුණානේ කියලා. මොකද ඒක යාගේ ජීවිතේ විශාල විනාශයක් කරා යන එක. ඊළඟට දැන් මේකෙත් මඩජාරිකමක් කියන්නේ ඒ වගේ කම්මනේ. ඒ කියන්නේ අර්ථාන්ත භාවය නෑනේ එතකොට. එතකොට ඔය කියන කාරණා හතරම පංචකාමී කාන්තාව. මොනර විසර කිව්වේ දකුණට මම පැත්ත හැරලා දුවනවා කියන්නේ. ඒ කියන්නේ මේ අන්න ඒ කියන්නේ අපිට තියෙන ඒ ඒ කාරණා තියෙනකොට අපි කවදාවත් මුහු වෙන්න ඒ කියන්නේ ඒකට යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ඒ විදිහටම බය තියෙනවා. ජීවිතේ ජීවිතය ගැන ඒ ඒ ඒ ජලාශයක් ඇසළු කරලා තියෙන බය වගේ පැවිද්ද රැක ගැනීම කියන කාරණා පිළිබඳව අර දේවල් එනකොට බයක් තියෙනවා. මේ කාරණා සමග ඉතල සිහි කරනවා නම් අපි ඒ බය කියන එක ඇති වෙනවා. හ්ම්. සනහරයි. ගබඩාවක් මේක කරනවා කියන්නේ කිව්වා සමහර මේක ඔව් ඒ කියන්නේ බඩජාතිකම කියන එකත් ඒක. කරු ගියන්ට අදාළන්නේ ඕකේ නේද? ඈ? ගියන්ට අතර කරුණ අදාළ. අදාළ අදාළ. ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සුන්ට ඒව එන්නේ කියලානේ. ඔව් එන්නේ කියලා අදහස් කරන්නේ. ලැබෙනකොට හැදෙන්න ඕන වෙන්නේ. එහෙනම් නැතිනේ.